මොකද මේ Tamanට සීමාවක් නැහැ මේ කොච්චර සද්ද නිකුත් වෙනවද අසල ඉන්න කෙනාගේ හිත දූෂ්‍ය වෙනවද කියන එක ගාණක් නැහැ. ඉතින් කියන්න පුළුවන් මේක මානව අයිතිවාසිකම් කතා කරන්න පුළුවන්කම මානව අයිතිවාසිකමක් බව හැබෑව. තිරිසන්නුන්ට එහෙම කරන්න බෑ. ඒක ඇත්ත. නමුත් නිකං සැලකිලිමත් වෙන්න දවසකට කොච්චරක් Tamanගේ සද්ද නිකුත් වෙනවද කියලා. ආන්න ඒකට ගියාට පස්සේ නිකම්ම නිකං සදාචාර ගති තත්වයකට එනවා. නැවතිල්ලකුත් එනවා. මෙන්න මෙව්වා අටුවාචාරින් වහන්සලා සඳහන් කළා තියෙන්නේ කුඩා අණු කුඩා ඉරියා සහ ඉරියාපත සහ ඉරියාපත සංදිවලදී සැලකිලිමත් වීම. දැන් අපි ප්‍රධාන පාරක වාහනේ එලවනවා නම් දැන් ටික ටික කොළඹ පටන් අරන් තියෙනවා. එක එක මේ වේග සීමා තියෙනවා. ඒ ප්‍රධාන පාරේ මේ තන වේග සීමා මෙච්චර ඒක යන්න පුළුවන්. ආ ඒ වේග සීමාව යනවන ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ ගමේ පාරවල් වල එහෙම පාර දෙකට බෙදලත් නැහැ වේග සීමාවලුත් නැහැ. ඉතින් හොඳට වගකීම් සැලකිලි යන්න ඕන වලවල් තියෙන වංගු තියෙන. ඉතින් ඒ නිසා ඒ ගමේ වාහනයක් කරන කෙනා ඊට වැඩිය ටිකක් වේග අඩුවෙන් තමයි යන්නේ. අපි හිතුවොත් ඒ පාරේ ගිහිල්ලා හන්දියකින් හරවන්න හදනවනම් විශේෂයෙන්ම වේගය අඩු කරන්න එපායි. වේගය අඩු කරලා Taman ඉස්සරහින් පිටිපස්සෙන් යන වාහන වලට කියන්න ඕනේ මම දැන් වමට හෝ දකුණට හරවන්න හදා. ඒ වගේ මේ වමෙන් හෝ දකුණෙන් තියෙන අතුරු පාරෙන් වාහන එනවාද කියලා බලන්නත් එපා. එහෙම කරලා තමයි අපි අර ප්‍රධාන පාරකින් අතුරු පාරට දාන්නේ. දැම්මට පස්සේ ආය අතුරු පාරේ වේග ගන්න පුළුවන්. ඒ වගේ තමයි අපි ඉඳගෙන ඉඳලා නැගිටිනවා කියලා කියන්නේ. අපි ඉරියාපත සංදි ස්ථානයකට ඇවිල්ලා. පාට සලුවක සාදාලා නැගිටලා ගියොත් අර සති සම්පජඤ්ඤය <clears throat> ඇති වෙච්ච ඔක්කොම එතනම වැටෙනවා. ආයේ යහපැත්තට ගියාට පස්සේ ඉතුරුක් නැහැ. ඒ වෙනුවෙන් මම දැන් නැගිටින්නයි හදන්නේ කියලා ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉඳලා නැගිටින ඉරියව්ව දක්වා <clears throat> ඇති වෙන මේ පුංචි පුංචි <clears throat> ඉරියාපත පුංචි ඉරියාපත සංදි ඔක්කොම බලන්න හිටියොත් ඉඳගෙන හිටපු තිනකොට සතිය නැගිටතර පස්සෙත් යම් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඕනේ තරම් ඒකට නිදර්ශන දෙන්න පුළුවන්. ඉතින් ඒක කාටවත් ඇඟෙන්නේ නැති වෙන්න කරන්න ඕනේ. පිරිසක් එක්ක ඉන්නකොට. හැබැයි අර පඬිතර ඉදන් යන්න බැරුව වගේ වෙනදාට වඩා වැඩවල ටිකක් අවුල් ගතියක් එනවා වගේ තේරෙන පටන් ගන්නවා. ඒ මොකද වැඩේ නෙමෙයි දැන් බලන්නේ සතිය. ඉතින් ඒක නිසා සතියෙන් ওই විදිහට වැඩ කරන්න ගියාම Tamanටම ටිකක් වෙලා යනකොට hinaවේ පහළ වෙන දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක මුල් කාලේදී ගණන් ගන්න දෙයක් නෑ ඒක ස්වභාවය එහෙම තමයි. ඒ නිසා හැම ඉරියාපත සංදියක්ම සතිය බාධා වෙන්න තියෙන තැනක් විශේෂයෙන්ම අපි ගත්තොත් සක්මන් කරන කෙනා සක්මන දිගට සක්මන් කරන තාක්කල් සතිය හොඳයි. සමාධියත් හොඳයි. කිලෝරට ගිහලා හැරෙනකොට අපි ඇහෙන් රූප ඇතුළට වැද ගන්න බලනවා. ශබ්ද නිසා සතිය කැඩෙන්න බලනවා. සතිය හැල හැප්පෙනවා. ඒකෙන් හැරෙනකොට හොඳ අර හිතෙන් නිකන් ගෙනාපු සතිය කඩාමිද ගන්න නැතුව අනිත් පැත්තට හැරෙනකම් මෙනෙහි කිරීම කරන්න කියනවා. ආන්නේ විදිහට පඤ්ඤ විශේෂ සති සම්පජඤ්ඤ විශේෂ සැලකිලිමත් වෙන්න පටන් අරගත්තට පස්සේ ඒ යෝතරයට මුළු දවසම අර සතියෙන් තෙමිච්ච සතියෙන් පෙඟිච්ච ගතියකට ඇති කරගන්න පුළුවන්. එතකොට හැබැයි අර ඉඳගෙන සතර සතිපට්ඨාන වශයෙන් ආනාපාන සති වශයෙන් කරන කරවලට වඩා චෝදන හරියට එන්න පටන් ගන්නවා. තේරෙන පටන් ගන්නවා අපි කොච්චරනම් අසතිමත්ද කියලා. ඒ ඉතින් ගියාට පස්සේ තමයි තමන් පිළිබඳ සුවයන් චෝදන අයින පටන් ගන්නවා. අපි දවසකට කොච්චර පුංචි ගතයක්ද සතියෙන් ගත කරන්නේ අනික් වෙලාවට අපි එක්ක ප්‍රෝජනේ සලකලා නැත්නම් මේ සංඥාවල් වලට යට වෙලා එහෙම නැත්නම් ආකල්ප වලට යට වෙලා අපේ දවස කොච්චර ක්ෂණ සම්පත්‍ය පන්න ගන්නවද කියලා ඒ යෝගාවචරය සමහර විටක විශේෂයෙන්ම තමන්ගේ දරුවන් එක්කත් එක්ක හැප්පෙනවා අමාලාට බලම්මුට්ටි එකක් හැප්පෙනවා මට මේ භාවනාව කරගන්න නැත්තේ මෙව්ව නිසායි කියලා ඒකනම් ඉතින් අර භාවනා කරපු කට්ටියට හිණාවක් මිස gedara ඇත්තන් නම් එච්චර හිණා යන වැඩක් නෙවෙයි. ඒ නිසා එතෙන්ද යනකොට මේ සතිය සම්බොජ්ජංග මට්ටමට යනකොට ඉදිරියදා වැඩ විශේෂයි සතිය පිටවන්න හදනකොට මෙන්න මේ එන දුර්වලකම. මේ දුර්වලකමක් නෙමෙයික උරතලයක්. නැති කරන්න තියෙන හොඳම වැඩේ තමයි එවැනි සතිය පිහිටවන කට්ටිය එකතු වෙලා වරින් වර ධර්ම සාකච්ඡා කරනකොට. පුදුමාකාර මේ හාස්‍ය රසය මතුවලා එන්න පටන් ගන්නවා. අපි හරියට වැඩි මහල්ලෙක් අලුත් භාෂාවක් ඉගෙන ගන්න වෙලාවක් වගේ. වැඩි මහල්ලෙක් වෙනස් සංස්කෘතියකට ගිහිල්ලා ඒ සංස්කෘත ලකුණු ඉගෙන ගන්නකොට ඔහුගෙන් සිදුවෙන අඩුපාඩු වගේ අපි මේ මානසික වශයෙන් පිරිච්ච ගතියකට ආධ්‍යාත්මික වශයෙන් පිරිච්ච ගතියකට යන්න හදනකොට අපි ළඟ තියෙන ළමා ගති, අපි ළඟ තියෙන මේ බොළඳ ගති මතුවෙන්න පටන් ගන්නවා සමහර විටක සීමා වික්මල සොයං විවේචන වලටත් වැටෙනවා. එහෙම නැත්නම් ඒක අනුන් විශේෂ දෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් වසන් ගන්න ගියොත් ඒ ස්ථානයට නොගැලපෙන ගතියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා අපි එවැනි දේවල් සත්පුරුෂයන් Tamanට වැඩි සතිය තියෙන කට්ටිය හම්බ වෙච්චාම කතා කරනකොට එවැනි දේවල් සාකච්ඡා කරනකොට වෙන හැම කෙනෙක්ම ඔන්න ඔය වගේ ඒ යම් යම් මානසික මට්ටම් පන්නගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන අඳ බටහිර ලෝකේ විශේෂයෙන්ම සලකන්න පටන් ගන්න තියෙනවා සතිය මේ ඇති කරන පෞරුෂත්වයේ වෙනස බුදු ආර්ථික ලාභයක් සඳහා අපි සීමා කටයුතුද දේශපාලන ලාභයක් සඳහා සීමා කටයුතුද සමාජික ලාභයක් සඳහා සීමා කටයුතුද එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම අනාත්ම ධර්මයේ තේරුම් ගැනීම කියන ගැඹුරටම සතිය මෙතනදී ක්‍රියාවත් කළ යුතුද කියන එක විශාල සාකච්ඡාවක් වෙලා තියෙන බටහිරාවේ. මොකද ඒ අත්ව හිතනා මෙන්න මේ අර සතියේ තමන්ගේ අඩුපාඩුකම් ටික පෙනෙන වෙලාවේදී ඒ යෝගාවචරය හරීම දුර්වල තත්ත්වයකටපත් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ අඩුපාඩුකම් පේනවා. එතකොට බොහොම විට ඒගොල්ලෝ කවුන්සලින් වලට යනවා. ඒ කියන්නේ උපදේශන පන්ති වල. ඒ උපදේශන පන්ති වල ඉන්නත්තු ඒක ප්‍රයෝජන ගන්න අර පුද්ගලයාට තියෙන මේ වෙලාවට ඇති ආර්ථික දේශපාලන ප්‍රශ්න සංසිඳවන්න පමණයි.